උතුම් දේ ලියවෝ ගෞරව සම්ප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ මේ මෑතක මට පොතක් කියවන්න ලැබුණා. අවාසනාවට ඒ පොත මට කියව ගන්න බෑ. ඒ කියන්නේ මම භාෂාව නොදන්න නිසා නෙමෙයි. ඒ පොතේ තියෙන භාෂාව මට තේරෙන්නේ මේ පොතේ නම ජනප්‍රිය ගීතස්වර ප්‍රස්තාර. ජනප්‍රිය ගීතස්වර ප්‍රස්තාර. මේකේ අකුරු තියෙනවා. ඒ වගේම ලකුණු වගේකුත් තියෙනවා. ඉතින් මේක මට හිතා ගන්න බෑ මොකද්ද කියලා. ඉතින් අපේ රටේ සංගීතඥයෙක් හැටියට කීර්තියක් දිනාගෙන සිටින බොහොම කෘතාස්ත සංගීතවේදියෙක් අපේ ගුවන්විදුලියටත් අලංකාරයක් වන සංගීතවේදියෙක් මේ පොත කරලා තියෙන්නේ. ඔහු දර්ශ රත්නායක. ඉතින් මට තේරෙන්නේ මම සංගීතය හදාගන්න නෑනේ. ඉතින් මේ ස්වරපස්තාර පොත ගැන මට හිතුණා අපි පෙර වදනෙන් කතා කරන්න ඕනේ කියලා. ඉතින් දර්ශන නැතුව මේ ගැන කතා කරන්න බෑනේ. ඉතින් මම දර්ශයට ආරාධනා කරා එන්න කියලා. මේ ගැන කතා කරන්න. මේ පොතට පෙර වදන ලියලා තියෙනවා අපේ ගුවන්විදුලියේ සංගීතාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සංවිධායකයෙක් ඒ වගේම ජනප්‍රිය ගායකයෙක් ලෝහන සිරිවර්ධනයන්. ඔහු මෙන්න මේ වගේ අදහසක් කියනවා. සිංහල ගීනින්නේ රසික රසවින්දනයට පාත්‍ර වූ ගීත 100ක ස්වර සමාධිය මේන් ඉදිරිපත් කරන්නට දර්ශ උත්සාහ දරා ඇත. ඒ කියන්නේ මේ පොතෙන් දර්ශකී. සංගීත පුහුණු අභ්‍යාසවල යෙදෙන සහ සංගීතයේ නිසි ස්වරස්ථාන ස්පර්ශ කරන්නට උනන්දු වෙන සැමට මෙම ග්‍රන්ථය මහඟු පිටිවහලක් වේ. ස්වකීය සංගීතඥාන සම්භාරය ඉවහල් කරගෙන සංගීත වාදනය හැදෑරූ සහෘදයන් වෙනුවෙන් දර්ශකල මෙම නිර්මාණකාරී තාගේ කළ යුතුය. ඉතින් ඒ වගේ ප්‍රශංසාවක් ලබන්න දර්ශ මේ කෘතිය වටින මට්ටමකින් කරලා ඇති. ඒ වගේම සංගීතඥයන්ට මේක මහත් ඵලදායක කෘතියක් වෙන්න ඕනේ. ඒ ගැන අපි දර්ශයක කතා කරන්න කැමතියි. දර්ශ ඔබ මේ ආධුනිකයන් සඳහා ජනප්‍රිය ගීතස්වර ප්‍රස්ථාර කියලා පොතක් පළ කරලා තියෙනවා. මොනවද මේ මේ ප්‍රස්ථාර කියන්නේ දැන්? මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කන්නවල කමලසිංහ මහතාට ඒ වගේම ගුවන්විදුලියේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රවීණ මාධ්‍යවේදී මා හිතවත් රවි අයියා රවින්ද්‍ර ගුණසේකර දැන් දර්ශය එහෙම රවිට ස්තුති කරනකොට අපි අසන්නෝ කල්පනා කරයි රවි කොහොමද එකපාරට මෙතනට ආවේ? මොකද මං <laughs> රවි රවි ගැන කියන්නේ නිසා ඒකට කමන්නේ. රවි ඉදිරියේදී මේ දර්ශකගේ පොත ගැන කතා කරන තමයි ඇවිල්ලා ඉන්නේ. ඒකයි රවි ගැන මතක් කරේ දර්ශක. දැන් ඔබතුමා අසුපසට මම උත්තර දෙන්නම්. ස්වර පස්තර කියලා කියන්නේ මේ විශේෂයෙන්ම මේක සංගීතය කියන විෂයට අදාළ නමක්. මේ ස්වර පස්තර කියලා කියන්නේ කෙටියෙන්ම හඳුන්ලා දුන්නොත් අමරසිංහ මහත්මයා අපි දන්නවා ගීතයක් අපිට ඇහෙද්දී ඒ ගීතේ මුල් කොටස්කරු ඉන්නවා ඒ කියන්නේ වාද්‍ය ශිල්පියෝ ඊට අමතරව තාක්ෂණික දායකත්වය මේ හැම දෙයක් තුලින්ම තමයි මේ ගීතය හැඩවැඩ වෙන්නේ එතකොට මං කිව්වේ අර වාද්‍යක මණ්ඩලය කියන වාද්‍ය ශිල්පීන්ට අවශ්‍යයි ස්වර ප්‍රස්තාවයක් අවශ්‍යයි මේ ගීතය ඉදිරිපත් කරන්න මං කියන්නේ ගීතය ගීතයක් බවට පත් වෙන්නට පෙර දැන් අපි අද තාක්ෂණයත් එක්ක මේ ට්‍රැක් එක ගහනවා කියලා කියනවා ගීතේ. ඒ කියන්නේ මේ සංගීත වාදන අංශේ කොටසක්. අංශේ කොටසක්. ඒ කියන්නේ ගායනා කරන්න පෙර වාදන අංශේ කොටසක්. එතකොට එතනදී අපිට ස්වර ප්‍රස්තාර කියන එක වැදගත් මේ වාද්‍ය ශිල්පීන්ට. ඔව් ඒක බලාගෙන තමයි මේ වාදනය කරන්නේ. මේ ට්‍රැක් එක ගන්න පෙර. එතකොට ඒක අර ඔබතුමාගේ වගේ වඩාත්ම නිවැරදි වෙන්න ඕනේ ලියලා තියෙන එක. ඉතින් මට හේතුණා මම සෑහෙන කාලයක් මේ ගැන මගේ ආයතනය මම වැඩ කරන ගුවන්විදුලි සංස්ථාවේ මේ ආයතනෙත් මම මේ රාජකාරිය සුළු මට්ටමකින් හෝ කරන නිසා මට ඔබතුමා අහපු ප්‍රශ්නට උත්තර දෙනවා නම් මට හිතුණා මේක මේ වගේ පොතක් කරන්න ඕනේ කියලා. ස්වරපස්තාර. ඇයි ඔබට එහෙම පොතක් කරන්න හිතුනේ? මෙතෙක් එහෙම ස්වරපස්තාර සහිත පොත් ප්‍රකාශයට පත් වෙලා නැද්ද? ප්‍රකාශපත් වෙලා තියෙනවා. අද වෙළඳ පොළට ගියාම ප්‍රකාශන ආයතන වලට ගියාම බොහෝ පොත්පත් තියෙනවා මේ ස්වර ප්‍රස්තාර තියෙන ගීතවල. මම මේ බොහෝ පොත් පරිශීලනය කරා. පොත්වල තියෙන ගීත ඒ ස්වර ප්‍රස්තාර මම බැලුවා. ඉතින් මට සමහර ගීතවල වැරදි නිවැරදි භාවය සම්බන්ධව මට අවබෝධයක් ලැබුණා. ඉතින් මට ඒ හේතු කොටගෙන වඩාත්ම වුවමනාවක් තිබුණා නිවැරදිව මේ ස්වර ප්‍රස්ථාර සටහන් කරලා මේවා නිවැරදි විදියට සම්පූර්ණ විදියට මේක ජනගත කරන්න රසිකයාට ලබා දෙන්න නිවැරදි දෙයක් වශයෙන් විශේෂ වැඩි වුණාක් තුන මට ඒ ගැන. ඉතින් ඒ නිසා තමයි මම මේ ජනප්‍රිය ගීත ස්වර ප්‍රස්ථාන නමේ පොතක් සම්පාදනය කරලා ඉදිරිපත් කරන්න උත්සාහ කරේ. දැන් සමහර විට දැන් මෙතන ගීත 100ක් තියෙනවා කියවනේ. ඔව්. ප්‍රස්ථාර කරලා. ඔව්. සමහර විට මේ ගීත අතරේ තියෙන ගීතයක් වෙනත් අර ප්‍රස්ථාර කරපු පොතක තියෙන්න ඇති වැරදි ප්‍රස්ථාන සහිතව සමහරට ඔබට එහෙම අත්දැකීමක් ලැබෙන්නත් ඇති. ඒක ගීයේ නෙමෙයි ගීත කීපයක වැරදි ප්‍රස්ථාර සහිත පොත් ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ නැති. ඉතින් වඩා වගකීමක් ඇති සංගීතඥයෙකුගේ යුතුයකම තමයි නිවැරදි විදිහට ප්‍රස්ථාර ලබා දීම රසිකයන්ට. නැත්නම් සංගීතඥයන්ට. ඇත්තටම ඔබතුමා හොඳ දෙයක් ප්‍රකාශ කළේ. දැන් උතනදී තව ගැටලුවක් එනවා අමරසිංහ මහත්මයා. ඒක තමයි මේ વિશે කරද්දී මේ ස්වරපස්තර තෝරා ගැනීමේදී ගීතයේ මුල් කෘතියම අපි තෝරගන්න අවශ්‍යයි. මොකද දැන් සමහර ගීත තියෙනවා ඔරිජිනල්. අර මූලික ගීතය නොවේයි. පසුව පටිගත කිරීම කරපු ගීත තියෙනවා. ඒ කියන්නේ මුල් එකට වැඩිය හුඟක් වෙනස්. ඔව් යම් යම් වෙනස් වීම් තියෙනවා. ඒ කියන්නේ අපේ තාක්ෂණය දිනුවත් සමගම එහි තියෙන යම් යම් තාක්ෂණික තියෙන මෙවලම් කොටසක් අරගෙන සමහරලාට ඒකට සම්බන්ධ කරගෙන ගීතය නැවත පටිගත කිරීම කළා ගීතයක් වශයෙන් නිර්මාණලා තියෙනවා. ඒ කියන්නේ මුල් ස්වරූපේ නැහැ. සමහරලාට මුල් ස්වරූපේ නැහැ. යම් යම් වෙනස් වීම් තියෙනවා. ඉතින් මම නම් මගේ මේ ගීත 100 යවුම් මම මේකට තෝරගත්තු. ගීතේ මුල් කොපියම මුල් ගීතේ මුල් පළවෙනි ප්‍රතිගත කිරීමම ඒ ඒ ගීතෙම අහලා තමයි උත්සාහ කරේ නිවැරදිව අපි දෙන දේ වඩාත්ම නිවැරදි විය යුතුයි සමාජයට ඒ නිසා ඒ මුල් කොපියම අහලා නිවැරදි විදිහට මට හැකි පමණින් මම උත්සාහ කරා ඒක ස්වර ප්‍රස්තාරයක් බවට පත් කරලා පොතක් වශයෙන් සම්පාදනය කළා ඒ ඒ කාරණේ ඉතා වැදගත් ඒ කියන්නේ මේ පොතේ ඔබ අන්තර්ගත කරලා තියෙන ඒ ගීත 100ම ඒ ගීතවල මුල් ස්වરૂපය සහිතවමයි තියෙන්නේ. සමහරට මේ ගීත පසුව ගැහිලා ඇති එක එකනා අතින් වෙනස් ආකාරයට. අතරම මේකට අඩංගු වෙලා තියෙන්නේ ඒ මුල් නියම ස්වરૂපයෙන්ම. ස්වરૂපයෙන්ම වැදගත්. ඔබතුමා කිව්වාගේ අනිත් එක තමයි මේ දැන් මේ මේ වගේ පොතක් අපි ඉදිරිපත් කරන්නේ කරුණාරත්න මහත්තයා පාසල් ළමුන්ට අවශ්‍ය දෙයක්. ඕන් බලන. ඒ සංගීත හදාගන්න. සංගීතය හදාගන්න. මේ ආධුනිකයන් කියලා අදහස් කරන එක මේ. අදහස් කරන්නේ ඒකයි. ඒ වගේම තව වාද්‍ය මණ්ඩල. ඒක පුහුණු වෙන වාදක මණ්ඩල ඉන්නේ අලුතෙන් එන අය. ඉතින් ඒ වගේ අයටත් මේක හරි ප්‍රයෝජනවත්. ඉතින් දැන් ඔබට බාධා කරලා මම මේක අහන්න කැමතියි. දැන් මේ ප්‍රස්තාව අවශ්‍ය වෙන්නේ එහෙම නැත්නම් වඩා අවශ්‍ය වෙන්නේ ගායකයින්ටද වාදකයින්ටද? හොඳ ප්‍රශ්නයක් වුණා ඇවි. මම මුලින්ම කියනවා මේ දෙගොල්ලටම අවශ්‍යයි. නමුත් වැඩිපුර අවශ්‍ය වෙන්නේ ඔබතුමාගේ වගේ වාද ශිල්පීන්ට. මොකද දැන් මට කරුණාරත්න මහත්මයා මේ බොහෝ දෙනෙක් කතා කරා මේ පොත අවුත් වුණාට පස්සේ ඔවුන් යම් නම් මේ පොත් ආශ්‍රිතව ඔවුන්ගේ වෘත්තිය කරගෙන තියෙනවා. මම ඒක කිව්වේ සමහරක් අය ඉන්නවා හවසට. දැන් රාත්‍රී 6න් 7න් පස්සේ ඔය ලංකාවේ ප්‍රසිද්ධ සමාජ ශාලාවල ඔවුන් සංගීත සපයනවා. යම්කිසි කාල සීමාවක් වෙනකන්. එතකොට ඔවුන් එතකොට ගොඩක් වෙලාට මේ වගේ පොතක් බලාගෙන කීප දෙනෙක් එකතුලා කරන වැඩක් නිසා බලාගෙන තමයි ඔවුන් වාදනය කරන්නේ. කෙනෙක් මට කතා කරා මට හරියට ගම මතක නැහැ. ඔහු යෝජනාවක් කළා මට සරි පුළුවන් නම් ඔබේ ඊළඟ පොතේ මේ පිටු කහ පාටින් දාන්න කියලා. එහෙම යෝජනා කරන්න හේතුව මොකක්ද? ඇත්තම හරි. දැන් ඒක මට එකපාරටම ලොකු ගැටලුවක් වුණා මේ ඇයි මේ කහ පාටින් එකපාර මේ පිටු මේ දාන්නේ කියලා කියන්නේ. පස්සේ මම ඔහුගෙන් ඇහුවා ඇයි ඔබ එහෙම කියන්නේ කියලා. ඊපස්සේ ඔහු කිව්වේ නෑ මම මෙහෙම කෙනෙක්. ඊට පස්සේ මේක කහ පාටින් තියෙනවා රෑට අපිට හරි පහසුයි. මේක ඇහැට පහසුයි මේ හොඳට ලයිට් එළියට මේක හොඳට දීප්තිමත් පේනවා. ඒ නිසයි මම කිව්වේ මේක මගේ යෝජනාව පමණයි කියලා. ඉතින් ඒ වගේ කීප දෙනෙක් මට කතා කරා. ඒ කියන්නේ මේක භාවිතයට ගන්නවා ඒගොල්ලෝ. අතරම භාවිතයට ගන්නවා. අනිත් එක තමයි මේ අමරසිංහ මහත්තයා මේකේ මම විශේෂයෙන්ම කල්පනාකාරී වුණා. ඔබතුමාටත් තේරෙන්නේ නැති ඔය 60 70 දශක තියෙන. ඒ එතන අපි 60 දශකේ ඉඳලා මෑත දක්වා නූතන මධ්‍යකාලීන මේ මේ කාලය දක්වා අපි එදා ඇසූ ගීත සහ අද ඇහෙන ගීත. ඒ හැම දෙයක්ම මේ ගීත 100 අතරට මම ගන්න උත්සාහ කරා. දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් පරණ බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ. දැන් ඕක වින්සන් පෝල් වින්සන් පෝල් සීට් මහත්මයා. ඊට පසු කාලෙම දැන් චිත්‍රපට ගීත. දැන් සමහර චිත්‍රපට ගීත තියෙනවා මේ මම කීපයක් අරන් තියෙනවා. දැන් ඔබටයි ප්‍රිය ආදරේ. චරම් පර්ණ චිත්‍රපටයක් නෙමෙයි. මම ඒකේ මෑතකදී මෑතකදී සරද්දල් ඉස්මහත්න සංගීතය කරපු මේ දිය කිඳුරියසේ සාගරේ කියලා ගීතයක්. ඒ වගේ මෑත කාලේදී ඔය කියන්නේ යුග ගණනක ඒවා ඒකට අරගෙන තියෙනවා. යුග ගණනක ගීත පොතට ඇතුළත් කරලා දැන් මෑත කාලේදී ඔය ශස්ත්‍රීකාන්ත සංසලා කියන ඇයගේ නිසංසල සඳක් ඒ වගේ. අනිත් එක අපි අර සමාජයට දෙද්දී වඩා හරවද්දයක් දිය යුතුයි. නිකන් දැන් අපිට ඇහෙනවනේ සමහර ඒවා මේ කිසිම වචනවල අල්පෙකුත් නැහැ, මෙලඩියකුත් නැහැ ඇත්තටම. ඒ නිසා කර්ණ රසායන නැහැ, කර්ණ කටුකයි. කර්ණ කටුකයි. ඉතින් සංගීතය කියන්නේ කර්ම කඩුක දෙයක් නෙවෙයි. ඒ දෙහිම ඊටාම ප්‍රියජනකෝ දැන් ඔය අපි කතා කරනවානේ දැන් සංගීතයේ ස්වර ගැනම දැන් ස්වර කියන්නේ අර ශබ්දවල තියෙන මිහිරි කොටස්නේ අපි ගන්න ස්වරවලට. ඒ නිසා සංගීතය කියන්නේ කඩුක දෙයක් නෙවෙයි. එය මනස් පිනවන මිනිසුන්ගේ සිත් සතන් පිනවන දෙයක් නේ. ඒ නිසා ඒක ඒ විදිහට විය. ස්නායු පද්ධතියෙම පිබිදෙන්න ඕනේ. පිබිදෙන්න ඕනේ. මනසටනේ බලපාන්නේ. ඇත්ත වශයෙන්ම හරියි. ඔබතුමාගේ පෙර හරි. අපි මේ දර්ශ අපේ අසන්නන්ට නිදර්ශනයකින් අපි පැහැදිලි කරොත් හොඳයි කියලා මට හිතෙන්නේ නේද රවි. දැන් මොකද්ද මේ ප්‍රස්ථාරේ? ප්‍රස්ථාරේ කොහොමද ගායනය බවට හැරෙන්නේ? දැන් භාණ්ඩයක් මේකට අවශ්‍යද? භාණ්ඩයක් වැයීමෙන් ද මේ ප්‍රස්ථාරේ ගීය බවට නාදමාලාව බවට හැරෙන්නේ. ඒ කාරණා පැහැදිලි වෙන්න අපි නිදර්ශනයක් ගත්තොත් හොඳයි කියලා මට. ඔව් ඒක හොඳයි. අත්‍යවශ්‍යම ප්‍රායෝගිකව. මගේ වාදනය කරේ විශාරද නන්දාමාලිනී මහත්මිය ගායනා කරපු තරුද නිදන මහරෑ කියන ගීතයේ ස්වර පිටපත. අපි කියනවා දැන් ස්වර පස්තරයක් කියන එකට අපි ස්වර පිටපතක් කියලා කියන්න පුළුවන් ගීතේ. එතකොට මේක මේ හාමෝනියම් එකයි තබ්ලා එකයි යොදාගෙන පමණයි අපි වාදනය කරේ. ඒ හාමෝනියම් කිව්වේ ස්වර පිනාව. ස්වර පිනාව. එතකොට මේක ගායනාවක් සිදු වෙන්නේ නැහැ. මේ ගායනය තමයි අපි මේ ස්වරවල ලියලා තියෙන එක. දැන් මමත් වාදනය කරේ මේ පොත බලාගෙන. අමරසිංහ මහත්තයත් ඒක දැක්කා. මේ පොත බලාගෙන පොතේ තියෙන ස්වර තමයි වාදනය කරේ. එතකොට මේක ගායනයක්ම අවශ්‍ය නැහැ. පිට තියෙනවා ජනප්‍රිය වාදන කොටස් කියලා දෙනවා. එතකොට ඔවුන් එතන ගායනයක් නැහැනේ වාදනයේ පමණයි. එතකොට ඒ වගේ විශේෂයෙන්ම මේ ගීත ස්වර ප්‍රස්තාරවල බලාගෙන වාදනය කරපුවාම ඕනම ගීතයක් මේ ආකාරයේ වාදනය කරන්න පුළුවන් ඕනම ගීතයක් මේ ස්වර ටික. ඒ කියන්නේ ගායකයෙක් හෝ ගායිකාවක් ගයන්නේ භාණ්ඩය තමයි ගායනය කරන්නේ. භාණ්ඩය තමයි ගායනා කරන්නේ. දැන් මේ විදිහට මම අද ඔබතුමාගේ වගේ සර්පිනා වාදනය කරා. මේ කොටස මේ ආකාරයට වයලින් එකෙන් නැත්තම් බටනලාවකින් වයලින් එක ලවුව ගෑවුව හැකි. ගෑවුව හැකි. සර්පිනාව ලවුව ගෑවුව හැකි. එහෙම නැත්තම් සිතාරක ලවුව ගෑවුව හැකි. ඇත්ත වශයෙන්ම හරි. ඉතින් ඒ වගේ එක එක සංගීත භාණ්ඩ වලින් ගායනා කරන්න පුළුවන්. භාණ්ඩ වලින් ගායනා කරන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. ඒකයි මේ ස්වර පිටපතක තියෙන වැදගත්කම. හොඳයි. මම හිතන්නේ තාමත් සියුම්වත් බොහොම මේ පැහැදිලිවත් දර්ශ විස්තර කළා. තව මොකුත් කියන්න තියෙනවද? ඔව් ඇත්තටම චූටි දෙයක් තියෙනවා මේ අමරසිංහත්මයා මේ දැන් මම මේ ස්වර ප්‍රස්තාරවලදී සම්පූර්ණ ස්වර ප්‍රස්තාරයක් කියලා කියන එක චුට්ටක් මම කෙටියෙන් කතා කරන්නම්. මෙතනදී ඇතුළත් කරලා තියෙනවා මේ කවුන්ටර් මියුසික් කියලා එකක්. ඒක මම පිටපත තුලම තියෙනවා. දැන් සමහර වෙන ඒකට මේ සිංහලෙන් වචනයක් තියෙනවද කවුරුත්? සිංහල සිංහලෙන් කියලා කියන්නේ අපි සංගීතඥයන්ට තේරෙනවද මොකද්ද කියලා නේ? තේරෙනවා සංගීතය හදාගන්න. ආධුනිකයන්ට තමයි ප්‍රශ්නේ. ඔව් ඒක මම මේ පොතේ හඳුනලා තියෙනවා. පොතේ හඳුනලා තියෙනවා. ඒ ඒ කොටස තියෙනවා. ඊට පස්සේ කෝඩ්ස් තියෙනවා. කෝඩ්ස් කියලා දෙන අපිට බඩේරින් ආපු ඇප්ලයි කරන එක්තරා කොටසක් කෝඩ්ස් කියලා. ඊට පස්සේ තියෙනවා මේ හාමනි කියලා කොටසක්. සංගීතයේ ඇතුලෙන් යන හාමනි කියලා කොටස. ඒක තියෙනවා ඉන්ස්ට්‍රුමන්ට්ස් වාදනය කරන සංගීත භාණ්ඩ නම් කරලා තියෙනවා මම. ඉතින් මේවා සමහර මම කියන්නේ නැහැ මම හරියට ගාගෙන නමුත් සමහර පොත්වල ස්වර පිටපත් තියෙන පොත්වල ඔය කියනේව නැහැ. ඔය කියනවා අන්තර්ගත වෙලා නැහැ. මේක අංග සම්පූර්ණ. මම හිතනවා යම් සිපත්තකින් මට ඇත්තටම ප්‍රධාන වශයෙන් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඒක මේ පොතක් බලන කෙනෙකුට ඒක තේරෙයි කියලා මම උත්සාහ කරනවා. ඔබ ඒ විස්තර කරපු ආකාරයට අපේ අසන්නම් අතර ඉන්න මේ ආධුනික සංගීතය ඉගෙන ගන්න ආධුනික අය. ඒ වගේම සංගීතඥයෝ වුණත් උනන්දු වෙයි කියලා මට හිතෙනවා. මම කැමතියි රවිගෙන් අහන්න. රවිත් මේ සංගීතය ගැන බොහොම මේ ලැබී ඒ වගේම ප්‍රායෝගිකවත් සංගීතය කරන කෙනෙක්. ඔබ හිතන්නේ මොකද මේ වගේ මේ ස්වර ප්‍රස්තාර සහිත කෘතියක් ගැන දාර්ශනික කරලා තියෙන මේ වැඩේ ගැන ඔබගේ අදහස මොකද්ද? ලංකාවේ ඉස්සෙල්ලාම ස්වර ප්‍රස්තාර ගීත පොත් කිරුවේ සුනිල් ශාන්ත මහත්මයා. ඒ 946 47 වගේ රිදීවලාව, ගුවන්තොටිල්ල, හඳපානේ වගේ පොත් එතුමා කතෘ ප්‍රකාශන හැටියට නිර්මාණය එලි දක්වලා තියෙනවා. ඔහුගම ගී. ඔහුගම ගී ප්‍රස්ථාර සහිතව. ප්‍රස්ථාර සහිතව. ඊට පස්සේ මට හම්බුණා 962 අවුරුද්දේ WD මකුලඩුව මහත්මයා එයා අධ්‍යාපනඥයෙක් සංගීතඥයෙක් මහා දාර්ශනිකයෙක් වගේ කෙනෙක් එතුමා ලිව්වා හෙළ ගී මග කියලා මේ ජන ශෘති ආශ්‍රයෙන් ජන ගීත ස්වර ප්‍රස්ථාර පොතක් ඊට පස්සේ මේක ව්‍යාප්ත වෙලා විවිධ කට්ටිය ගීත ප්‍රස්තාර ලියන්න පටන් ගත්තා. මහවැව ජයලත් කියලා කෙනෙක් පොත් පෙළක් ලියලා තියෙනවා. අනුර වන්නේ රච්චි කියලා කෙනෙක් පොත් ගණනාවක් ලියලා තියෙනවා මෙසර් ප්‍රස්තාර සමග ගීත කියලා. මේ දර්ශ රත්නායක අපේ හිතවත් සංගීතඥයාගේ ගීත පොත ඒක මටත් වටිනවා. ආධුනිකයේ සඳහා ජනප්‍රිය ගීත ස්වර ප්‍රස්ථාන කියලා. මමත් මේ සංගීතය තාම අතපත ගන්න කෙනෙක්. ඉතින් මේ මට මේ ස්වර ප්‍රස්ථාර පොතක් තියෙන්න ඕනේ වාදනය කරන්න නැත්නම් බෑ දැනුමනේ අපි වෘත්තීය සංගීතඥයෝ නෙමෙයි හින්දා මේ ප්‍රස්තාර බලාගෙන ගහන අපිට මේවා හරි ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේක 946 ඉඳන් වර්තමානයේ දක්වා ගීත ඇතුළත් වෙනවා කියනවා. බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ ගීතය 946 තමයි කියවලා තියෙන්නේ. ඊට පස්සේ මේ දුර පෙන්න තැනතලා 950 අවුරුද්දේ. ඊට පස්සේ මේ නෑතක් වෙනතුරුම ගීත මේක ඉදිරිපත් වෙලා තියෙනවා. සරල ගීත, සරල ශාස්ත්‍රීය ගීත වගේ ගීත තියෙනවා. ඒ වගේම දුර්ලභ ගීත තියෙනවා. සුවඳයි මුවේ මල් පැණි. එදා හරි ජනප්‍රියයි. අද ඇහෙන්නේවත් නැහැ. සුමිත් අහංගම කියන ගායකයා අවුරුදු 30ක් 35 දී බොහොම අඩු වයසෙන් මිය ගියා. මේ ගීතයයි දෙකයි කියලා තියෙනවා. නමුත් හරිම ජනප්‍රිය වුණා. ජෝතිපාලගේ මහද නැමැති වනබඹර, ශ්‍රීමතීගේ ආත්ම ගණන. ඒක බොහොම ජනප්‍රිය ගීත. බොහොම ජනප්‍රිය ගීත. මගේ නිල නිතු සංගලින් ඉන්ද්‍රාණි බෝගඩගේ. ඒ වගේ නියරේ පියනගලා සමන්දි සිල් වගේ හැම අංශයෙන්ම ගීත තෝරාගෙන තියෙනවා. ඒ තෝරා ගැනීම හරි වැදගත් දර්ශක රත්නායක ශිල්පියාගේ. ඉතින් මට ඒක හඳුන්වන්න පුළුවන් බයිසිකලේ සිට මේ තරම් සිල් මැලිද කළුගල් දක්වා ගීත ඇතුළත් වෙනවා තියෙනවා. පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒවත් මම කියන්නම්. දර්ශ මගේ හිතවතේ නිසා තරහ වෙන එකක් නැහැ. දර්ශ ගුවන්විදුලියට ආපු අලුතම මම එක්ක යනවා පදනම් ආයතනයට. මගේ සංගීත වැඩසටහනකට දේශනයට මේ වාදනයේ සහාය වෙන්න. ඉතින් මම දැක්කා එතුමාගේ ඉස්සරහා අනාගතයේ හොඳ දැක්මක් තියෙනවා දක්ෂ පුද්ගලයෙක් වෙයි කියලා. ඒ මං කියන අවුරුදු 20කට විතර කලින් වෙච්ච සිද්ධියක්. ඉතින් ඒක නිසා අඩුපාඩු වෙනවට දාශ තරහ වෙන්නේ මේ ගීතයක් තියෙනවා දුර පෙන්නේ තැන්තලා. ඒක දාලා තියෙන්නේ විවින්ද සිරලා බොඩ්ලැස්ස කියලා. නමුත් ඒක යුග ගීතයක්. ඒක ප්‍රධාන ගායකයා කාන්ති වක්කල්ල. ඉතින් ඒක කාන්ති වක්කල්ල සමග විවින්ද සිරලා බොඩ්ලැස්ස කියලා වෙන්න ඕනේ. රමුක්කන සිද්ධාර්ථ කියලා නම තියෙනවා. එයා නාසේ රමුකන සිද්ධාර්ථ. ඒ වගේ වෙනස් වෙන්න ඕනේ. ඔව් රඹු කරන එක ගමක් රඹු කරන වෙන ගමක්. රඹු කරන තියෙන මාතර රඹු කරන තියෙන මේ උඩරට. ඒ වගේ සමහර ගීතවල තොරතුරු ඇතුළත් වෙලා නැහැ. මම මේක 10 12 පාරක් කියුවා. මොකද සංගීත විෂය මට බොහොම ආස නිසා මම දැක්ක සමහර ගීතවල තොරතුරු ඇතුළත් වෙලා නැහැ. මුකුත්ම තොරතුරු නැහැ. නීල බිඟු කැල වගේ වික්‍රත් නායකගේ ඒක රජගිතර පරිව චිත්‍රපටයේ ගීතයක්. ඒ වගේ තොරතුරු ඇතුළත් වෙන නැහැ. හොයාගන්න බැරි වෙන්නේ නැති. සමහර ගීත තියෙනවා මගේ නාමලී වගේ ඒවා හින්දි තනු. ඉතින් ඒ වගේ තොරතුරු ඇතුළත් කරා බොහොම රසවත් වෙනවා පොතට. ආරේ චන්ද්‍රසේනගේ සිට දර්ශන රුවන් දිසානායකගේ තනු දක්වා මේක ඇතුළත් වෙලා තියෙනවා. කාන්ති වක්කල්ලගේ සිට ශශිකාන්ත සංසාරා දක්වා කරුණාරත්න අබේසේකරගේ සිට රජී වසන්ත වෙල්ගම මේ තරම් සිව්මැලිද කළුගල් දක්වා ඒ වගේ ගීත පරාසයක් ගීත 100ක් තියෙනවා ඒ තෝරා ගැනීම මම නැවත වරක් කියනවා බොහොම අපූර්ව තෝරා ගැනීමක් ඔය වගේ මේක බොහොම ආධුනිකයන්ට වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට උසස් පෙළ සංගීත හදාරන අයට අපි වගේ වෙන වෘත්තියක නිරත වෙලා සංගීතය රස විඳින ඉගෙන ගන්න අයට කොයි කාටත් මේක සම්පාදනය කිරීම ගැන දශරත්නායක අපේ හිතවත් සංගීතඥයාද ගුවන්විදුලි සංගීතාංශයේ ඉන්න වාදක මණ්ඩලයේ දක්ෂම ශිල්පියෙක්. ඉතින් එතුමාට මේ ගෞරවය හිමි වෙන්න ඕනේ. මේ මං හිතන්නේ මේ පළවෙනි පියවරෙන්න ඕනේ. මේක දිගටම ගෙන යන්න පුළුවන් තත්වයට මේ එතුමාට ශක්තියක් දැක ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි මේ ඉතාමත් ජීවන්ත වෙනවා රවිට රවි බොහොම නිර්වුල්ව පැහැදිලිව චතුර විදිහට දර්ශකයේ මේ පොතේ අගයත් ඒ වගේම ඒ අඩුපාඩු පෙන්න දුන්න බොහොම මේ දායනුකම්පාවෙන් ඒකත් වැදගත්. දැන් ඔබ හිතන්නේ මොකද මේ දර්ශය දැන් මේ වගේ පොතක් ඔබ කළා. එතකොට දැන් ඔබට අත්දැකීමක් තියෙනවද දැන් මේ පොත දැන් වරක් කිව්වා මේ භාවිතයට ගන්නවයි කියලා සංගීතඥයන් පිරිසක් යම් යම් අවස්ථාවල් වල විශේෂයෙන් ආධුනිකයන් සම්බන්ධයෙන් ඔබ පොඩ්ඩක් මේක මේ හොයා බැලුවද මේකේ තියෙන ප්‍රයෝජනේ ගුණ ගන්නවද කියලා. ඔව් අවසන්වත් නෑ මෙහෙමයි. මේ මට මතකයි මේ පොත පිට වුණු දවස්වල සතියක් දෙකකින් පස්සේ මට හරියට බොහෝ ආධුනිකයින් කතා කරා මේ සංගීතය හදාරන. ඔවුන්ගෙන් ගැටලුවක් තිබුණා මෙන්න මේ ආකාරයෙන්. දැන් අද අර රවියක වගේ අන්තර්ජාලයේ තියෙන ඕනම ගීතයක් හොයාගන්න පුළුවන්. මේ අන්තර්ජාලයේ තියෙන අවශ්‍ය ගීතයේ නම ගහපුවාම ඒ ස්වර පස්තාරය තියෙනවා. ඉතින් හැබැයි ඒක ඊටාම කල්පනාකාරී වෙන්න ඕන ඒක අපි ඒ ස්වර වාදනය කරන්න ගද්දි ඊටාම කල්පනාකාරී වෙන්න ඕන මේකේ නිවැරදි වැරදිභාවය තේරුම් ගන්න ඕන. ඉතින් මම නම් කියන්නේ පුළුවන් තරම් අපි වාදනය කරන්න යොදා ගන්න දේ ඊටාම නිවැරදි විය යුතුයි. ඒ නිසා ඒ ගැනත් මම කල්පනාකාරී වෙලා තමයි මේ උත්සාහ කරේ මේ වගේ පුංචි උත්සාහයක් කරේ මේ වගේ පොතක් සම්පාදනය කරන්න. ඒ වගේම මම රවි අයට ස්තුති කරන්න මම රවි අය කියලා කියන්නේ හිතවත්කමට ගොඩක් අපි බොහොම හිතවතු නිසා ඔබතුමා වගේ මම කියන්නේ එතුමා ඒ ඒ පෙන්වා දුන්නු ඒවා ගැන මම බොහොම නිහතමානීව මමගේ සම්පතතාවය පළ කරනවා. මින් ඉදිරියට කරන නිර්මාණ වලට ඒ වැරදි හදාගෙන අපි ඉදිරියට යන්නත් උන ඒ වගේම මම මේ අවසන් කරන්න කලින් නැවත වරක් අපේ ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ මහත්මයාටත් මේක නිෂ්පාදනය කරපු මාස්ලාකන්ද මහත්මයාට ඒ වගේම අපේ තාක්ෂණික ක්‍රියාකාරී එනුකා ගමනගේ එතුමියටත් බොහෝම ස්තුතිවන්ත වෙනවා අනිදේ මට මේ අවස්ථාව ලබා දීම ගැන බොහොම ස්තුතියි. මට මේක සහාය දක්වපු විදිකරන් වීර මල්ලිට මම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. හොඳයි. අද අපි පෙරවදන වැඩසටහනින් ඔබට හඳුන්වා දුන්නේ දර්ශ රත්නායක සංගීතඥයාගේ ජනප්‍රිය ගීත ස්වර ප්‍රස්ථාර කියන කෘතිය. මම හිතන්නේ අපේ පෙරවදන අසන්නන් අතර සිටින ආධුනික පිරිස සංගීතය හදාරන ඒ වගේම සංගීතයේ නියැලිලා ඉන්න පිරිස වැඩි සංගීතඥයෝ වුණත් මේ පොත ලබාගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්න උනන්දු වෙයි කියලා හිතනවා. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා දර්ශකෙන් තව තවත් ආධුනිකයන්ට ඵලදායක වෙන්න මේ වගේ කෘති බිහි වේවා කියලා. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ. පටිගත කළේ ඉනෝකා ගමගේ. පෙරවදන මාර්ෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයයි.